Supatira Supatiya Supati Supati Sa do Sa do anumoda අනුමෝදී තබ්බං කමාමි කමිතබ්බං සුවපත්ත්‍ත්තා සුවපත්ත්‍ත්තා සුවපත්ත්‍ත්තා සුවපත් දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 176 මං හිතන්නේ භාවනා වැඩමුළුව පළවෙනි ධර්ම සාකච්ඡාව ඉතින් මේ වෙනකොට මං හිතනවා නිසන්න වනේ පැත්තෙන් උපස්ථාන තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා නැත්නම් හැමදේනම ඒ සැලකේ ටික ලැබලා තියෙනවායි කියලා ඒ මත ඉඳගෙන තමයි අපිට වැඩමුළුවට බහින්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම උපවිත පිටිට අටසිල් වල පිහිටීම අපි නිසන්න වනේ වාසියෙන් කරනවා ඊට පස්සේ භාවනා කරන්න අලුතෙන් මේ ණයට අවශ්‍ය කරන්න ආ වූ මූලික උපදේශ පන්තිය ඉඳගෙන වාඩි වෙලා කොහොමද සතිමත් වෙන්නේ කියන එක ඇවිදිනකොට සක්මන් කරනකොට කොහොමද සතිමත් වෙන්නේ කියන එක ඒ වගේම ඉතින් දා ජීවිත විශේෂයෙන් මේ වගේ වාහන වැඩමුළුවකදී දවස පුරා සත්‍යමත් වෙන එක පිළිබඳව උපදෙස් දීලා තියෙනවා. ඊට අමතරව තුන්වෙනි කාරණා වශයෙන් මේ වැඩමුළුවේදී කාලසටහන මෙහෙමයි. වතුර තියෙන්නේ මෙතනයි. වැසිකිලි තියෙන්නේ මෙතනයි. දොරවල් මෙතනයි. මේ විදිහට වැඩ කරන්න කියලා අපි චර්යාව සකස් කරලා තියෙනවා. ඒ තුන ඒ සලකලි තුන උපස්ථාන තුන මේ වෙනකොට ලැබිලා තියෙනවායි කියලා හිතාගෙනයි අපිට ඉදිරියට යන්න වෙන්නේ නිසා කාට හරි ඒ තුන පිළිබඳව අඩුපාඩුවක් තියෙනවා නම් නොදැනීමක් තියෙනවා නම් පැටලෙච්ච තැනක් තියෙනවා නම් කරුණාකරලා අපි මේ ආරම්භ කරන්න හදන සාකච්ඡාවට ඉදිරිපත් කරන්න. ඇයි මේ ශිල්පද රකින්නේ මොනවද ශිල්පද කියලා දන්නේ නැත්නම් බලාපොරොත්තු වෙන්න බෑ ශිල්පද රැකී කියලා. මූලික කමඨාන් උපදේශ ලැබිලා නැත්නම් කවදාකවත් හිතන්න බෑ වාඩි වුණාට පස්සේ මොකද්ද කරන්නේ? සක්මමලුවට ගිහිල්ලා මොකද්ද කරන්නේ කියලා. එහෙම නැතුව කාලසටහන විවස්ථාවලිය දන්නේ නැත්නම් හැම කෙනාම හැම කෙනත් එක්ක කතා කර කර ඉඳී. අනේ අයියෝ අරක කොහෙද තියෙන්නේ මේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් එතකොට කතාවල් වැඩි වෙනවා. ඉතින් අර 170ක් කරපු නිසා අපි ඔක්කොම දැන් විවස්ථාගතයි. ඉතින් ඒ නිසා කාට හරි මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් ප්‍රතිසංශෝධන තියෙනවා නම් එවනත් එකෙන් තේරෙන්නේ නැතුව තාම ලැබිලා නැතුව ඉන්නවනම් කරුණාකර මතක් කරන්න. ඊට අමතරව අපි මේ ලැබෙන උපදේශ මත භාවනා කරනකොට අපිට මතුවෙන භාවනා ප්‍රශ්නත් මේ වෙලාව අපි සාකච්ඡාවට ගන්න. ඒකට අපි කියන්නේ කමඨාන් සුද්ධ කරනවා. ඉතින් ඒකෙත් විශේෂයක් වශයෙන් කියන්න තියෙන්නේ මෙහි විතරක් Nisan වනේ විතරක් චාරිත්‍රය පවත්වන විදිහට ඔක්කොටම පොදුවේ කමඨාන් සුද්ධ කරනවා. ඒ නිසා තමයි භාවනා කරනකොට මතුවෙච්ච ප්‍රශ්න භාවනා උපදේශ භාවනා අත්දැකීම් ලිඛිතව ඉදිරිපත් කරපුවාම මේ වෙලාවේදී අපි ඒක පොදු කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කරනවා. ඊට අමතරව අද හවසේ ඉඳලා අපි වැඩමුළුවේ නිතිපතා දිනපතා ධර්මදේශන පාතුනේ ධර්මදේශනයේදී මතුවෙන කරුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවනම් ඒකත් අපි මේ වෙලාවේදී හෙට ඉඳලා ප්‍රයෝජනට ගන්න. ඉතින් ඒක නිසා ආරම්භක දවස් වශයෙන් මම මතක් කරන්නේ මෙහෙන් නිසන්නමණෙන් දාලා තියෙන නීති රෙගුලාසි එහෙම නැත්නම් වැඩමුළුව කරගෙන යෑමේදී කරගෙන යන ඒ මූලික தত্ত্ব තේරෙන්නේ නැත්නම් හෝ ඒක ප්‍රශ්නයක් නම් හෝ ඒක ලැබිලා නැත්නම් කරුණාකර මතු කරන්න. කම්ඨාන් සුද්ධ කිරීම සම්බන්ධයෙන් Tamange වාර්තා ඉදිරිපත් කරන්න. ධර්ම ප්‍රශ්න තියෙනවා නම් මේ මෙහෙදි සාකච්ඡා කරපු දේවල් විතරක් ඒකත් අපි ගන්න. ඉතින් මේ සඳහා සභාවේ ඉන්න අයට දෙවිදියකින් සම්බන්ධ වෙන්න පුළුවන් එකක් තමයි මේ සම්බන්ධව තියෙන ගැටලුව ලිඛිතව මේ ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන් නම ගම නැතුව. එතකොට ඒක කියවනකොට අපි ඒක සභාගත කරා වෙනවා ඊට පස්සේ සාකච්ඡාවට ගන්න. ඒකට ගන්න ඔය කලින් කියපු මාතෘකා පහ විතරයි. ඊට එහා ගිය කරුණු අපි සංවිධානයේටම දැනුම් දීලා තියෙනවා අදාළ නැති ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපා. ඒව සාකච්ඡා කරන තැනක් නෙවෙයි. මොකද ඔක්කොටම තියෙන භාවනා කරන මධ්‍යස්ථානික වාතාවරණේ මානසිකත්වයේ අනවශ්‍ය ප්‍රශ්න අපි දාගන්නේ අනිත් එක තමයි දෙවෙනි ක්‍රමේ තමයි කාට හරි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරේ පටන් ගන්නතර පස්සේ කාට හරි තියෙනවා නම් සභාවට කියන්න මොන හරි ප්‍රශ්නක් නගන්න හරි වැට පැහැදිලිටි වැට වැටුන් නැති දෙයක් තියෙනවා නම් අත ඉස්සුවොත් ඉන්න තැන ඉඳගෙන අපිට පුළුවන් ඒ කෙනාට අවස්ථාවක් ලැබලා දෙන්න ඉඩ තිබුණොත් විතරක් යොදාගත්ත කාලේ ඉඳ තිබුණොත් විතරක් ලිඛිතව ඉදිරි මේ සභාවට ඉදිරිපත් කරන්න. ඉතින් ඊට අමතරව සමහරලාට මේ ලියලා තියෙන කරුණු පිරිසිදු නැත්නම් මම ලියුපෙක්ක නැයින් ඉල්ලා හිටිනවා. මේ සාකච්ඡාවට ගන්න මේ මේ කරුණු හරස් ප්‍රශ්න වලට උත්තර ඉල්ලනවා. එතකොටත් ඒ කෙනා අතිශීලීමෙන් තමයි Taman මමයි මේ ප්‍රශ්න ලිව්වේ මගේ ප්‍රශ්න කියලා ඉදිරිපත් වෙන්නේ. එතකොටත් ඒ කෙනාට තුරුතුරු ඉදිරිපත් කරන්න වෙනවා සභාවට ඉතින් එතකොට සභාවට කතා කරන එක හැම වෙලාවෙම මයික්‍රොෆෝන්ට කතා කරන්නයි කියලා කියනවා මොකද කම්පියුටර් හරහා දුරපරාත් වල ඉන්න කට්ටිය මේ වෙලාවේ අහනවා ඒ අයට ඇහෙන්නේ සභාවේ කතා එයාට ඇහෙන්නේ මයිකේට කතා කරොත් විතරයි ඉතින් ඒ නිසා කියනවා ප්‍රශ්නෙත් මයිකේට කතා කරන්න කියන්නේ උත්තරෙත් මයිකේට කතා කරපුවාම මේ ශාලාවේ නැති මේ හා සමාන සමාන මීටත් වැඩි පිරිසක් පිට ඉඳගෙන සම්බන්ධ වෙනවා. ඒ අයට අනුග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා මම මේ පටන් ගන්න වෙලාවදී විනාඩි දෙකක් තුනක් දෙකක් තුනක් නෙවෙයි 10ක් 15ක් අරගෙන මේ විස්තරය කරන්නේ මේක හිතේ ඉඳලා අපිට කරන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා හිතනවා. මේකෙන් ලැබෙන අතුරු ඵලය තමයි වැඩමුළු ඉවරනකම් එකිනෙකා කතා කළ යුතු නෑ. ඉතින් මේ කොම සංවිධානය කරලා තියෙද්දි නැවත මතක් කරන්න වුණොත් ඉතින් එතකොට මේ අශෝබනයි. ඒක අශෝබනයි කියලා මං කියනවා. ඒ නිසා මේ කියන දෙයක් මෙතෙන්දි කතා කරන්න. එහෙම නැතුව කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියොත් අපි අර ගත්ත සභා ගෞරවේ නැති වෙනවා. එහෙම නැත්නම් අපේ සදාචාරය අපි ගත්ත කිවිසුම නැති වෙන නිසා මේ මං මතක් කරන්නේ මේ අවස්ථාවේ ප්‍රයෝජනට ගන්න යමක් කියන්න තියෙනවනම් භාවනාවට අදාළ එහෙම නැත්නම් තව කෙනෙක්ගෙන් තව කෙනෙක් ප්‍රශ්නයක් අහන්න එපා. වැඩමුළු සංවිධානයේට කියනවා ඇර. කාගවත් ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නත් එපා. කියන්නේ මේ සංවිධානයක් තියෙනවා ඒ සංවිධානයට ගිහිල්ලා කියන්න. එහෙම නැත්නම් ඔක්කොමලා පෙරක දూరు වෙන්න පටන් ගත්තොත් කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඒකට මම වග බලා ගන්නවා ඉස්සරහට කතා කරනවාද කියලා බලන්නත් වැඩමුළු නායකත්වයේ සංවිධානයත් වග බලා ගන්න. ඉතින් එහෙම වුණොත් අපි ඒ අයට කරුණාකරලා අයින් වෙන්න කියනවා අනික් අයගේ විවේකයේ පිනිස. අනික් අයගේ නිස්සද්ද භාවයේ පිනිස. අනික් අයගේ සෞඛ්‍ය පිනිස. ඉතින් ඒක කරන්න වුණොත් කනගාටු වෙනවා. හැබැයි කරන්න බෑම ජොලියකුත් තියෙනවා මට. කවුරු හරි එක්කෙනෙක් දෙන්න කෙලවන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක්. මොකද හැම කෙනාටම තියෙන අවශ්‍යතාවයේ එක්කෙනෙක් දෙන්නෙකුට කඩන්න දෙන්න එපා. එහෙම කෙරුවොත් ඒක අපි Nissan වනේ වගකීම් බාර ගන්නවා. කවුරු හරි දකින්නවනම් තව කවුරු හරි අතන මෙතන කුසුකුසු ගන්නෝ සභාවටම කියන්නේ නැත්නම් වැඩමුළු සංවිධානයේට කියන්නේ කුසුකුසු ගානේ කරන්න කතා කරන්න යන්න එපා. එයාට එහෙම බලයක් දෙන්නේ නැමතු වාර්තා කිරීමේ බලයක් තියෙනවා. ඒතකොට තමයි අපිට මේ අමාරුවෙන් හඹාගත්ත ලබාගත් අවස්ථාව ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටික ඇති කියලා මම හිතනවා පටන් ගත්ත දවස නිසා ඒ නිසා මම ඉල්ලා හිටනවා ලබා මේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයේ ආරම්භකරනද අපි ප්‍රශ්න විචාරතුක වැඩපිළිවෙල පටන් ගනිමු කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ හොඳට මයික් එක හදාන පట్టල වෙලා වාඩි වෙන්න නැත්නම් පැයකමාර යනකොට අමාරුයි. හොඳට පట్టල වෙන්න මයික් එක තමන්ගේ ගාන්න තියාගන්න නැත්නම් මේ රෙකෝඩින් වලටත් හොඳ නැහැ කරන කෙනාටත් අමාරුයි. අද ප්‍රශ්න 9ක් පමණ ලැබිලා තියෙනවා. හුඟක් ප්‍රශ්න ලැබුණේ ටිකක් පරක්කු වෙලා නිසා මේ වැඩි ඒක බලලා තියුන්නේ නමුත් මම ඒ සියල්ල කියවන්න වහන්සේට. පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. අද දින කාලසටහනට අනුව සක්මන් භාවනාවේ යෙදුණෙමි. පාදයේ ඔසවනගෙන යන තබන ඉරියව්ව ප්‍රගුණ කළෙමි. පසුගිය නිවසේ සිටි කාලය තුලද වැඩියෙන් ප්‍රගුණ කළේ සක්මන් භාවනාවයි. එසේ භාවනාවේ නියැලී සිටින විට සක්මන මගේ සිතුවිලි ඉක්මවා මට නොදැනීම සිදු වූ අතර බිම වැටෙන්නට මෙන් යන අවස්ථාද වේ. සක්මනේහි යෙදීමට කම්මැලි හිතෙන තරමට එය ඒකාකාරී බවින් පිරියයි. එහෙත් එම සිතුවිලි මැඩ පවත්වාගෙන දිගින් දිගටම සක්මනෙහි යෙදුණෙමි. පරයන්කේ වාඩි වී සිටියද නානා අරමුණු මරහන් ඇතුලේ තියෙන ගෘහ ජීවිතයේ දරුවන්ගේ වටපිටාවේ ඇසුරට වැටෙන අරමුණු බොහෝ ගලා එන්නට විය. ඒවා මැඩගෙන ඉරියව්ව තුල සිත පිහිටුවා ගැනීමට උත්සාහ කළෙමි. නිවසේ ගත කළ පසුගිය කාලය තුර ශරීරයේ ධාතු ගුණ දැනුණ අවස්ථා බොහෝ විය. යටිපතුල් ගිනි අඟුරු වලට පිච්චෙන ශරීරය අවයව වලද එසේ සිදුවන අවස්ථාද වතුර වැටෙනවා වැනි අවස්ථාද විය. නින්දට හිස ඇඳ මත තබන විට ගැහෙන නලියන අවස්ථාද හැම විටම වාගේ සිදුවේ. ඒවා ධාතු ගුණසේ සලකා දරා සිටිමි. මාගේ එම අදහස නිවැරදිද කියා දැනගැනීමට කැමැත්තෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වාර්තා වෙලා තියෙන්නේ නම් කයට දැනෙච්ච ඒ ඒ වෙලාවේ දැනෙච්ච දේවල්. ඉතින් ඒ කයට දැනෙන දේවල් පහසුට හිතීද අපහසුට හිතීද කියන්න බෑ. වාසියට හිතීද අවාසියට හිතීද කියන්න බෑ. සුබට හිතීද අසුබට හිතීද කියන්න බෑ. නමුත් ඒ වැටෙන වැටෙන්දී වාර්තා කරන්න පුළුවන්කමක් තියෙන එක ලොකු පෞරුෂත්වයක්. අපි එදිනදා ජීවිතේ කරන රුචි අරුචි අනුව දුවන එක මේකෙදි නෑ තිද්ද වෙන දේ ඉදිරිපත් කරනවා. එතකොට ওই දරුවනේ දේවල්, ගෙවල් දොරවල් දේවල් එනකොට හිත බොහොම උනන්දු වෙනවා. සක්මනේම හිත පාතිරනට කම්මැලි වෙනවා. ඒ නිසා කම්මැලි වෙන්නත් ඕනේ උනන්දු වෙන්නත් ඕනේ. මේ දේවල් කරගෙන යනකොට මේක මේතියේදී දිගට කරන්න පුළුවන්කම. කම්මැලි වුණාට කමන්නේ මම නතර කරන්නේ. හිත පිට ගියයි කියලා මම පශ්චාත්තාප වෙන්නෙත් නැහැ කියන්නේ පෙරපිනක් කියලා මං කියනවා. මේ පොඩ්ඩක් කම්මැලි වුණාට නතර කරනවා. එහෙම නැත්නම් මෙව්වා එන්න ඕනේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කියන්නේ අර පෙළ පුරුදු පුරුදු කරපු තලතුණකම නැහැ. ඒසයක දිගට කරන්න. ඉතින් එතකොට මේ වැටහෙන දේවල් මේක ධාතු මනසිකාට අනුව වැටහෙන දේවල්ද එහෙම නැත්නම් මේක අසුබේ වැටහීමක්ද අනිච්චන් දුක්ඛං අනත්ත වැටහිද කියන එක තහවුරු කරන්න තියෙන එකම ක්‍රමය මේක නැවත නැවත වෙන්න දෙන්න. වෙන්න දෙනකොට ඒක විසින් මේක මොකද්ද කියලා කියනවා. එහෙම නැත්නම් මේ පොතේ මොකද්ද මේක කියලා තියෙන කියන්න හදන්නේ ඉක්මන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය. ඒක භාවනාවේ ඉච්ඡර අවශ්‍ය කරන්නේ. ඒ ධාතු ගුණ වැටෙන ක්‍රමයට යම් විදිහකට ගතතර ගත කරනවා ඒ විදිහට ගත කරා. කරනකොට කරනකොට ඒකම නැවත නැවත වෙනවනම් Tamanටම තාතික වෙයි. කර බැලීමෙන් දැක නැවත නැවත බැලීමෙන්. ඒකට බුදුජානනාතේ අනුපස්සනා කියන වචනේ පාවිච්චි කරන විපස්සනා කියලාත් කියනවා. එනිසා දිගට දිගට කරන්න ඕකම කරන්න බාධාවක් නැත්නම් ඒක පෙරපිනක් කියලා හිතාගන්න. නමුත් වෙන කෙනෙක් කිව්වට පොතක තිබුණාට කවදාකවත් ওই නංවනන් දෙන්න යන්න එපා. නංවනන් දෙමිල්ලෙන් තමයි අපි භාවනාව අහිංසකකම නැති වෙන්නේ අපට. නිර්ව්‍යාජකම නැති වෙලා මම අරක ලැබුණා මේක ලැබුණා කියලා අපි අඟ උසන්න යන්නේ කවුරු හරි කිව්වොත් ආහා ඕක තමයි ධාතු මනසිකාරය කියලා ඉතින් කෑ ගහන්න පටන් ගන්නවා. මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මම නැවත නැවත කරලා බලනවා. ඒකනේ අපිට මනුස්සාත්ම භාවය ලැබිලා තියෙන්නේ. පෙර පිනක් කරලා තියෙනවා නම් අපිට ඒක නැවත නැවත කරන්න පුළුවන්. ඒ නිසා මට පේන්නේ බොහොම හොඳට වැඩේ යනවා. මේ අරකද මේකද කියලා ලේබල් කෙරුවේ නැතුවට නම් වණන් නොදුන්නට කමක් නැහැ. ওই යන ක්‍රමයේ දිගට කරගෙන යන්න කියලායි කියන්නේ. දෙවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ආශ්වාස ප්‍රශ්වාසයේ නාසයේ අග සතිය පිහිටවාගෙන මෙනෙහි කෙලිමි. වාර 30ක් 40ක් පමණ කිසිඳු බාධාවකින් තොරව අවධානය යොමු කළ හැක. එහිදී ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය දීර්ඝ බව අවබෝධ වුණි. සතිය නොබිදී තිබෙන තාක්කල් ඊතා සැහැල්ලුවක් දැනේ. නමුත් නොදැනුවත්වම සිතුවිලි වලට යයි. සිතුවිලි වල බොහෝ දුර නොයන නමුත් සිතුවිල්ලක් ආබව වැටහෙන්නේ ඒ එය අවසානයේදී වන අතර එවිට ඉක්මනින් නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළ හැකිය. මෙම සිතුවිලි කිසිඳු රටාවක් හෝ පදනමක් හෝ පෙර මතක ඇතිව හෝ නැතිව උපදින ඒවාය. විටක සිහිනයක් බඳුය. විටක චිත්‍රපට රූප රාමුවක් බඳුය. ඒවා ඊටාම කෙටි දසුන්ය. නැවත මූල කර්මස්ථානයට ඒමට වැඩි වේලා නොයයි. එහෙත් භාවනාව පටන් ගැනීමේදී ඊතා හොඳින් පවතින සතිය විනාඩි 25කට පමණ පසුව සිතිවිලි වලට නිතර යන බවක් දැනේ. භාවනාව පුරාවටම සතිය මනා ලෙස නොකඩවා පවත්වාගෙන යාමට ඔබ ඔබ වහන්සේගෙන් උපදෙසක් ලැබේ නම් කෘතඥ වෙමි. තෙරුවන් සරණයි. එහෙම කවදාකවත් දිගට පවතින සතියක් හිටින්නේ නැහැ. දැන් විනාඩි 25ක් ඉන්න පුළුවන් තත්ත්වය හම්බෙලා තින්නේ නිකන් ඉඳලා නෙමෙයි. තමන්ම මොකද්දෝ ප්‍රයත්නයක් කරලා තියෙනවා. කරලා කරලා කරලා පේනවා දැන් විනාඩි 25ක දැනගන් සාමාන්‍ය කරත්තේ වාහනේ පහරෙන් පෙරලෙන්නේ නැතුව යන්න පුළුවන්. නමුත් ඊට පස්සේ පැටි වැටි යන්නේ. ඉතින් මේක දිගට කරලා බලන්න දිගට කරලා බලනකොට වැටුණට කනගාටු නොවි දැන් මේක එළියට තියෙන වැඩි වෙලා යන්නේ නැතුව අප හිතේනවයි කියලා කනගාටු නොවි දිගට කරන්න කරන්න අර විනාඩි 25ත් වැඩි වෙනා වගේ තේරෙයි. විශේෂයෙන්ම තමයි තේරෙයි සතිය නැති උනායි කියලා පශ්චාත්තාපය අඩු වෙන්න පටන් ගන්නවා. ඕකටම තමයි නිවන කියන්නේත් එක පැත්තකට. ඊටාම අවශ්‍යතාවයෙන් සතිය වඩනවා. මුලින් මුලින් අපිට ලාභ ලැබෙනවා. පහු වෙනකොට තේරෙනවා කොච්චර කෙරුවක්වත් ඒක පවත්වන්න බෑ. පවත්වන්න බෑ කියලා අකුසලයක් වෙන්නේ නෑනේ. සතිය කරනවා කියලා අකුසලයක් වෙන්නේ නෑ. මේකට කනගාටු නොවී ඉන්න පටන් අරගත්තොත් සතියට උත්සාහ කරන නිසා කාමයට හිත යන්නේ සතිය තියෙනවා නම් හොඳටම දන්නවා චිත්ත ප්‍රවෘත්ති පිරිසිදු. සතිය පිට ගියා නම් අපිරිසිදු වෙන්නේ පශ්චාත්තාප වෙන කෙනාට විතරයි. නිසා පිට ගියාට පශ්චාත්තාප නොවීමට නම් ඔහි යන්න ඇරලා නැවතත් අරමුණේ ගෙනත් යන විනාඩි 25ක් තියෙන ගතිය විනාඩි 25න් පස්සේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ නැවත ගෙනත් යීමේනේ අරමුණේ සතිය නැවත පිහිටීමේ දක්ෂකමට විතරමයි තපස කියලා කියන්නේ. තපස් හකිනවා කියන්නේ ඒකට. නතර යන්නේක නතර කරන්න පටන් ගන්න ගත්තොත් විශාල යුද්ධයක් ගඟක් උඩට හරවන්න වගේ. ඒක කරන්න බෑ. නමුත් පිටගිය හිතට පශ්චාත්තාප නොවි නැවත ගෙනලා තියාගෙන ඉන්නක මට කරත හැකි කියන එක පටන් ගන්න විනාඩි 25න් පස්සේ කියලා හිතා ගන්න. නිසා භාවනාව සිද්ධ වෙන්නේ විනාඩි 25කට පස්සේ. විනාඩි 25ට යනකම් පිටිය සකස් කරගෙන යන එකයි කරන්නේ. ඉතින් අනිත් දවසේ ඇස්තලා යන හිත පිට යනවා කියලා එතකොට ලොකු වෙනසක් තේරෙනවා. එතකොට මේ ලෝකේ මොනව වැරදුවත් හිත කනගාටුවක් නැහැ. ලෑස්තිලා නින්නේ. ඒකට බුදුජානන්සේ සතියට සමානව අප්‍රමාදේ කියලා වචනයක් අපිට කියලා දෙනවා. පමාණ වී ලෑස්ති වෙලා බලන ඉන්න හිත පිට යනවා. කොච්චර ඉක්මනට නැවත කෙනත් යන්න පුළුවන්ද කියලා. නැත්තම් කෙටියෙන් කියන්න පුළුවන් මේ දෙත් පොලක සඳහන් කරලා තියෙන එක පිට ගිය හිත නැවත ගෙන ඒමේදී කරන ක්‍රියාවලිය වார்த்தාවට දාන්න එහෙම නැත්තම් ඒ පිළිබඳව උනන්දු වෙන්න සම්පූර්ණ ලොකු වෙනසක් භවනා සිද්ධ වෙනවා. ඒ නිසා අවසාන අහන ප්‍රශ්නේ වචන වෙනස් කරන්න සතිය නෑ අකණ්ඩව දිගට පවතිනවා කියන එක නෙවෙයි තියෙන්නේ. කැඩුනට නැවත සකස් කරගන්නේ කොහොමද කියන එක කොච්චර ඉක්මනට නැවත ස්ථාපිත කරගන්න පුළුවන්ද කියන එකයි අපි සලකා බැලිය යුත්තේ. ඒකට උනන්දුයෙන් යන එක විතරයි කල යුත්තේ. එහෙම කරලා වාර්තා ලියන්න කියලා මං ඉල්ලයි. තුන්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයේහි සුව පහසුව වාඩි වී ඉරියව්වට හිත යැවීමටත් මත්තෙන් දැඩි නිදිමත ගතියක් හා එකිනෙකට නොගැලපෙන රූප හා සිතුවිලි රාශියක් හිත පිරිනි. ඒ දෙස බලා සිටීම සිත විකල් වීමක්සේ පෙනින. පර්යංකයෙන් නැගිට යාමට පවා සිත්විය. දෙනෙත් හැර නැවත දෙනෙත් පියාගත් පසුවත් එලෙසම නිදිමත ගතිය හා ඒ අතරින් පෙනෙන සිහින බඳු රූප හා සිතුවිලි පෙනින. මෙය කෙබඳු තත්වයක් දැයි පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මෙහෙම කෙනෙකුට ඔයිට වැඩි හුඟක් ආස්පතිම ආත්පතිම වෙනස් තත්ත්වයක් තියෙනවා සක්මනේදී මම කැමති මේ කෙනාගෙන් දැනගන්න සක්මන් භාවනා කරනවාද සක්මන් භාවනාදී කොහොමද වැටෙන්නේ කියලා කියන්න කැමතියි. දීපේකනා කැමති දත උසන්නේ. මේ තියෙන්නේ පරියංක භාවනා ගැන විතරයි. සක්මන භාවනා ගැන අපිට පොඩ්ඩක් තොරතුරු දෙන්න කියලා මං ඉල්ලා හිටිනවා. අත උස්සගෙනවන උස්සනනම් තේරෙනවා මට. අල්ලගන්න දැනගන්න පුළුවන් ඒකට කැමැතිද? ප්‍රශ්න ලියපෙන්න අත උස්සන්න කැමැතිද? එහෙම නැත්නම් ඉතින් දවසකට කල් යනවා නඩුව. අනිත් දවසේ සක්මන් භාවනා පිළිබඳ විස්තරීත් පොඩ්ඩක් ලියන්න. ලිව්වට පස්සේ මට පුළුවන් ඒකෙන් කරුණු ටිකක් අහුල ගන්න. එතකොට පරියන්කට උත්තර ලැබෙයි. ඒක නැත්තම් දැන් කිව්වොත් අපිට දැන් ගන්න පුළුවන් නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. හතරවන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. කොපමණ උත්සාහ කළත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති නොවේ. ඔබ වහන්සේගේ ධර්මදේශනා අන්තර්ජාලය තුලින් අසමි. ඒවාට සමන් දීමට දැඩි කැමැත්තක් හා ඒ අනුව පිළිබැතීමට උත්සාහ කරමි. මේ ස්ථානයට පැමිණි පළමු වතාවයි. එහෙත් ආනාපාන සතිය නොවැඩේ. ධර්ම කරුණු අසා තේරුම් ගැනීමට ශක්තියක් ඇත. භාවනාව එපාවන තත්වයට සිත දුර්වල වී ඇත. උපදේශයක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ ඉස්ලාම කියන චිත්ත ඒකාග්‍රතාවයේ නිසන්වනේ අවුරුදු 50ක් ඇතුළත කවදාවත් පොරොන්දු වෙලා නැහැ. නිසන්වනේ ඒකට තැනක් නෙවෙයි. මේ තියෙන්නේ සතිය වඩන තැන. ඉතින් ඒ නිසා බණ කොච්චර ඇහුවත් ඒ පළවෙනිම වාක්‍ය ඇහිලත් නැහැ. මේ ලියලා තියෙන පළවෙනි වාක්‍ය ලියනෙකුත් නැහැ ඒක කිව්වනම්. ඒ නිසා මම කියනවා ඒ කෙනාට හෙටත් නැත්නම් අදහවසත් මූලික කමඨහන් පන්ති අහන්න පළවෙනියෙන්ම කියන්නේ අපි මෙතන වඩන්නේ සතිය. ඉතින් සතිය වඩන තැනට ඇවිල්ලා චිත්ත ඒකාග්‍රතාවය හොයන්න හදනවා කියලා කියන්නේ ඒ චීන කඩේකට කියලා ජපන් කැමිල්ලනවා වගේ. මේ කොච්චර ඒ කඩේට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ස්ට්‍රයික් කරත් ගැහුවත් ගල් ගැහුවත් මොනවා කරුවත් මේ කඩේ බෝඩ් එක පොඩ්ඩක් බලන්නකො. ඉතින් චීන කෑම කියලා ජපන් කෑම කොහෙද ඒක තියෙන්නේ. එනිසා චිත්ත ඒකාග්‍රතාවේ හොයන කෙනයි කුඩු ගහන මිනිහයි බොණ්ඩ හදන මිනිහයි ගෑනු පස්සේ යන මිනිහයි සූදු කෙල්ලන මිනිහයි ලොකු වෙනසක් නැහැ. ඒගොල්ලෝ තේ දේ කරන්නේ ඕකටම තමයි. ලැබිලා නැහැ. කාට ඔකක් ලැබිලා නැහැ. මේ සතිය දිගේ ගියෝ සමහර විටක ලැබෙන්නේ. ඒ නිසා කරුණා කරලා මේ බාහන එපා වෙන මට්ට වෙන්න එපා මේ පෙට්‍රල් වාහනකට ඩීසල් දාලා දුවන්න කිව්වට දුවන්නේ නැහැ පෙට්‍රල් වාහන පෙට්‍රල් දාන්න නැත්නම් මුළු එන්ජින් එකම ඩිකාබනයිස් කරන්න වෙනවා නිසා කරුණාකරලා මුලින්ම දෙන උපදේශය බලන්න මෙතන වඩන්නේ සතිය ඒ නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවද ඇවිදින වෙලාවේ ඇවිදින බව දන්නවද ওই දෙක දන්නවනම් ඕක තමයි අපි මෙහෙදි භාවනාව කියන්නේ ඉතින් මේ කෙනාට ඒ මට්ටමට රචනාවක් ලියනද ඒ පිළිගැනීමක් ඇති වෙන්න මුලටම ගිහිල්ලා ආයෙසරයක් ගිහිල්ලා පළවෙනිම වාක්‍ය අහන්න කමටහන් වාර්තාවේ ඒ වගේම මගේ බන කොච්චරක් හරි අහලා බලන්න කිසිම තැනක චිත්ත ඒකාග්‍රතාවයට අපි උඩගෙඩි දෙන්නේ නැහැ මොකද දීපු ගමන් කනවා ඒ කාලා විඳවන හැටිත් අපිට හැකි කොට පේන මෙතන කියන්නේ සතිය පිහිටවන. ඉතින් ඒක ලැබිලා නැත්තම් මට මට ලේසි ක්‍රමේ තමයි මූලික කමඨහන් උපදේශ පන්තියට අහුම්කම් දෙන්න කියන්නේ. ප්‍රශ්න අංක 5. ස්වාමින් වහන්සේ පළමු වතාවටයි නිස්සරණ වනයේට භාවනා වැඩසටහනකට පැමිණියේ. සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව හොඳින් කරගෙන යමි. නිවසේදී බුදුන් වන්දනාවෙන් පසු මෛත්‍රී භාවනාවයි වැඩියෙන්ම හුරුව ඇත්තේ. ඔබ වහන්සේගෙන් අසන්නේ මෛත්‍රී භාවනාවේත් ආනාපාන සති භාවනාවේත් නිවන සඳහා වැඩි යුත්තේ මේ දෙකෙන් මොන භාවනාවටද? අර ඉස්සලා කියපෙන්නට මම තියෙන්නේ මෙහි දීපු උපදේශ පන්ති ඇහුවද ඒකේ මොකද්ද කියලා තියෙන්නේ ඒක තේරුම් නැත්තම් දැන් උනත් නැගිටලා අහන්න මූලික උපදේශ පන්ති නැත්තම් අහන්න ඒ කිසිම තැනක නැහැ තියෙන්නේ වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනගන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. වාඩි වෙන එකේ ඇවිදින එකේ වෙනස මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න. එදිට මෛත්‍රී භාවනාව ගැන කතාවක් හෝ ආනාපාන සති භාවනා කතාවක් නැහැ. ඒක තව දුරටත් ඒ කමඨහන උපදේශ වලටත් වඩා ඒ ධර්ම දේශනාවල නිසා ප්‍රශ්න විචාරත්මක වැඩවලදී තවත් උප්පු කරලා පෙන්නනවා තවත් කුළු ගන්නලා පෙන්නනවා මේ ඉන්න ඉරියව්ව මොකද්ද කියලා දන්නවනම් එච්චරයි ඉතින් මේ ඔය කියන ප්‍රශ්න අහන තුන් හතර දිනාගෙම ඒකට හිත ගිහිල්ලම නැහැ. මට ආනපනෙ වැටුන්නේ මට චිත්ත ඒකාග්‍රතාවය නැහැ මට අර රූප පේනවා මේ රූප පේනවා එහෙම නැත්නම් මට ආනපන වැඩි කරන්නද නැත්නම් මෛත්‍රී කරන নানা ආකාර ප්‍රශ්න. ඒ මොකද අර මූලික උපදේශ ටික ලැබිලා නැහැ. ඉතින් පළවෙනි දවසේ අපි ගොඩාක් ඔකට අනුකම්පා කරනවා. මොකද එක එක අම්මලාගේ දරුවෝ නෙමෙයි. ඔක්කොම එක අම්මගේ දරුවෝත් ඔක්කොම එක පන්තිට ගිහිල්ලා ආපුවා නෙමෙයි. ඉතින් බෞද්ධයට තියෙන දෝෂේ ප්‍රශ්න මේ කමටහන් වැඩි. ගුරුවරු වැඩි. බණ වැඩි. කාලා පොඩ්ඩක් ඔළුව අජීර්ණ බොළු බඩ අජීර්ණ වෙලා තියෙනවා. වැඩිකම. ඉතින් අර සරල දෙයක් කිව්වහම අහන්නෙත් නැහැ. ඒ නිසා මේ මූලික කමඨාන උපදේශයේ ආයසරයක් අහන්න අහලි වෙලා බලන්න. එහෙම නැත්නම් තව ලේසි වැඩක් තියෙනවා. ඒක සමාජලාට ඒකත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. අපි අර පොඩි ළමයින්ට හදපු තියෙනවා වාඩි වෙලා කරන්න ඕනේ කියන එකට වීඩියෝ ක්ලිප් එකක් චිත්‍රපටයක් විනාඩි 5ක සක්මන් කරනවා කියන්නේ මොකද්ද කියලා විනාඩි 5ක ඊය බලනෝ ළමයින්ට මොන ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් අපි වැඩි හිටියන් සඳහනම් හදලා තියෙන මේ බණ පටිය ඒකත් අරක නැහැ. එහෙම නැත්නම් අවස්ථාවක් දෙන්න කට්ටිය කැමති නම් විනාඩි 10 15ක් අරගෙන මේ වාඩි වෙලා කරන්න ඕනේ මොකද්ද කියලා කියන්නේ. සක්මන් කරන්න ඕනේ මොකද්ද කියලා. ඉතින් මූලික උපදේශ නැතුව අපිට පළවෙනි දවසේ නම් කමන්නේ 3 4 5 වෙනි දවස්වලත් ওই ප්‍රශ්න අහන අහනකොට නම් බඩපපුව දනවා මගේ. අපරාධ දවස් ගාණක් නේ. උපදේශ දීලා නැහැ. එහෙම නැත්නම් අර හරකට දෙන්න ඕනේ බීජ ගුණකාර කර්තකාරය බීලා කර්තකාරය දෙන්න ඕනේ බීජ හරකට දීලා ඉතින් කුරේ ගෙවිලා වාගේ භාගයට ගොනා යන්නේ අඩමාණෙට. ඒක මට හොඳට පේනවා. ඒ නිසා මම හොඳට කියන මූලික උපදේශ වලට අවධානය යොමු කරන්න. එතකොට මම හිතන්නේ තීරුම් ගත්ත අයටත් උදව්වක් වෙයි. තීරුම් ගත්තේ නැති අයටත් කියන්න පුළුවන් වෙයි. අහිංසකව සරල දේ කරන්න සංකීර්ණ දේ දාගන්න එපා ඔලුවට. හයවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම භාවනාවට ආධුනිකයෙක්මි. අද උදෑසන පරයන්ක භාවනාවේදී මම ආසනයේ හොඳින් වාඩි වී මම දැන් මෙතන වාඩි වී සිටින බව මා වාඩි වී සිටින අයුරු දැස පියා මනසින් මෙනෙහි කෙලෙමි. එසේ සිටින විට ටික වේලාවකින් ශාලාවේ මා පමණක් සිටින බව දැනුනි. ක්‍රමයෙන් මා ඉහළට යන වග දැනුනි. එසේ දැනෙන විට මා දැන් ඉඳගෙන සිටින බව මෙනෙහි කරන විට එම తত্ত্বය ක්‍රමයෙන් නැතිවිය. ටික වේලාවකින් වැටෙන හුස්ම දෙස මා බලා සිටියෙමි. සිත පිට යන බව දැනුනි. නැවතත් වැටෙන හුස්ම දෙස බලා සිටියෙමි. හුස්ම ගන්නා බව හොඳින් දැනුණත් එම හුස්ම පිටවීම එතරම් හොඳින් නොදැනුනි. සිත පිට ගිය වාර අනන්තයි. එවිට සිතේ හැටි කියා සිටුවෙමි. සක්මන් භාවනාවේදී දකුණ වම ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ලනුපැදුරේ ගොරෝසු බව හා ටයිල් වල සිනිඳු බව දැනුනි. පරයන්කයේදීමෙන් සිත විසිරුණු බවක් නොදැනුනි. සෙමින් සක්මන් කිරීමේදී ශරීරයේ සමබර බව පවත්වා ගැනීමට බැරි වූ නිසා ඊට වඩා පොඩ්ඩක් වේගයෙන් සක්මනේ යෙදුණෙමි. යෙදුන ක්‍රියාකාරකම්බල සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීමට උත්සාහ කළෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. තව තවත් මෙම කාර්යයන්හි වඩාත් හොඳින් නියැලීමට ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා. තමන් කරන කටයුත්තට හිත යොදාගෙන සතියෙන් ඉන්නවා කියන එක මේ බොහොම සරල පණිවිඩයක්. ඉතින් එතකොට අර පළවෙනි කොටසේ දීලා තියෙන විදිහට හුස්මට හිත යන විතරක් නෙවෙයි ප්‍රශ්වාසයේ වැටෙන්නේ නැති බව වැටහෙනවා. ඒක තමයි තීක්ෂණම සතිය. ඒ වගේම මගේ හිත සතියේ නෑ කියලා තේරෙන්න පටන් ගන්නවා. මගේ හිත සද්දවලට යනවා වේදනාවට. මේ කියන්නේ සතිය හොද්දටම තියුණු වෙලා. මුගව දෙනෙක් ඒක වැරදිලා කියලා හිතනවා. මේ ආහනපානෙදි ප්‍රස්වාසයේ වැටෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නෙවෙයි ඒක බරපතල උත්තරයක්. මට වැටෙන්නේ නැති බව වැටෙනවා. මගේ මට සතිය නැති බව වැටෙනවා. ඉතින් කිසියම් කෙනෙක්ගේ බාහිර කෙනෙක් උපදේශයක් නැතුව මේ තමන්ගේ ප්‍රകൃතිය මේ වැටහෙන එකට වැඩිය ওই දෙයක් නෑ භාවනාව. ඒක නිසා හොඳට මතක තියාගන්න දැනෙන ආස්වාසයට වැඩිය ප්‍රස්වාසයේදී සතිය තීව්‍රයි. ඒකයි තේරෙන්නේ ප්‍රස්වාසය වැටෙන්නේ නැහැ. ඒ වගේම අරමුණේ තියෙනකොට සතියට වැඩිය අරමුණෙන් හිත පිට ගියාට පස්සේ මොකද්ද අරසාවක් තියෙනවා මගේ හිත මගේ අරමුණේ නැහැ කියලා තේරෙනවා. අන්න ඒකට සාදර වෙච්ච දවසේ එහෙම නැත්නම් ඒක හොඳට විස්තර සහිතව ලියන්න පුළුවන් ඒ දවසේ තේරෙවි කවුද ධර්ම ආරක්ෂාවක් අපිට තියෙනවා වැටෙහෙන්නේ නැති වෙලාවෙත් වැටෙහෙන්නේ නැති බව කියලා දෙනවා. සතිය නැති වෙලාවෙත් සතිය නැති බව කියලා දෙනවා. කෝක ආරක්ෂක මුරකාරයෝ දාලාගෙන පුද්ගලික හමුදාවල් දාන කරන්න බෑ. මෙන්න මේකට සාදර වෙන්න පුළුවන් වෙයිද? අඩු ගන්න දවස් 5ක් යනකොට. පළවෙනි දවසේ දීලා තියෙන ගැන මම බොහොම සතුටුයි. දීලා තියෙන චෝදනා පත්‍රයක් ස්වරූපේ. නමුත් ප්‍රශ්න විදිහට මම කියන්නේ මේවා උත්තර. බාහනදී Tamange ඔක්කොම එලිපාලි වෙන පැති, අඳුරු පැති, තීරණ පැති, නොතීරණ පැති ලියනවා. හම්බ වෙනවා. ඒක ලියන්න පුළුවන් උනායි කියලා කියන්නේ තීක්ෂණ ගතිය. එචා භාවනාව සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයේදී කියලා හිතාගන්න. හිතේ වැඩිම සිද්ධ වෙන්නේ හිත පිටි ගිය වෙලාව කියලා හිතාගන්න. ඒක ගැන කරදර කරන්න එපා. හිත නරක කරගන්නත් එපා. අනේ හිත පිට අරමුණේ නැති වෙලාවේ නැති බව දැනගන්න එක පුදුමාකාර ප්‍රබුද්ධ භාවකෙන් කරන්න ඕන. ඉතින් කිව්වට ඒක මං හිතන්නේ තේරුම් ගනීවිද එවනත ඒක පිළිගනීවිද කියන එක මට වක් කියන්න බෑ. නමුත් මේ ලියපු එක්කනා වාසියට තියාගෙන මං ඊට කලින් ලියපු හතර දිනාට මේ කතා කරන්නේ වාඩි වෙලා ඔන්න ඔය විදිහට ඉඳගෙන ඉන්නකොට ඉන්න ඉරියව්ව තේරෙනවද කියලා බලන්න. ඒකට චිත්ත ඒකාග්‍රතාව ප්‍රශ්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෛත්‍රී භාවනාවද ආනබන සති භාවන මොනක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ටික වෙලාවක් කරනකොට තේරෙවි. ඒ නිසා වෙච්ච දේ ලියනද ඒකට තාම ගුණයක් ලැබෙලා නැත්නම් යොමුමක් ලැබෙලා නැත්නම් ආයත් මූලික උපදේශ මාතාමා උපදේශ කමටහන උපදේශ ටික අහගන්න අහගෙන අහගෙන බලන්න පුළුවන් තරම් ආදුනිකව තැනකින් තියෙන තැනකින් දන්න තැනකින් භාවනා පටන් ගන්න. ඒ නිසා මේ අන්තිමට ලිපේක ප්‍රශ්න උත්තරයක් බලාපොරොත්තු ලියපු එකක් නෙවෙයි ප්‍රකාශයක්. නමුත් මට හිතුණා ඒක පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න. ඒ නිසා මේ විදිහට නැවත නැවත ලියමනේ සූර වෙන්න. එතකොට වැඩමුළුවේ වැඩක් වෙනවා. හත්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පිම්බීම හැකිලිම මගේ මූලකර්මස්ත කර්මස්ථානය වන අතර අද දින සක්මන් භාවනාවෙන් පසුව පරයන්ක භාවනාව ආරම්භ කළ විට ආරම්භයේ සිටම සිත සංසුන්ව පැවතිනි. පිම්බීම හැකිලිම නිරීක්ෂණය නොවිය. මා දනිමි වශයෙන් මෙනෙහි කිරීම සිදු කළෙමි. පැමිණෙන සිතුවිලි සියල්ල ලේබල් කළෙමි. එවිට ඒවා නැති වී ගියේය. පය භාගයකට පමණ පසුව පිම්බීම හා හැකිලිම සියුම් චලන සමූහයක් ලෙස නිරීක්ෂණය කළෙමි. නමුත් එම චලනයන් පිම්බීමක් හෝ හැකිලීමක් වශයෙන් වෙන වෙනම නිරීක්ෂණය කළ නොහැකි අතර ඒවා හුදු චලන වශයෙන් පැවතුණි. ඒ දෙස අවධානයෙන් සිටීමෙන් පසුව එම චලනයන් සියුම් වී නොපෙනී යන ලදී. එක්වරක් ශරීරය එකවරම තිගැස්සෙන තිගැස්සීමකට ලක්විය. ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් තව දුරටත් උපදෙස් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. එතකොට ආස්වාස් ප්‍රසවාසයේ වෙනස නොදැනී හෝ සිද්ධ පිළ චලන වශයෙන් අස්පනා පිට වෙන දේ පේනවනම් සත්‍ය පිළිබඳව අපිට සෑහීමටපත් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ශාරීරික ඉදපුවන් කම්පන චංචල සිද්ධ වෙනවා, ගැස්සීම් සිද්ධ වෙනවා, තැම්පත් වීම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ එකක්වත් නොවිය යුතු දෙයක් හෝ හේතුවක් නැතුව වෙන දේවල් නෙවෙයි. එක සැරයක් වුණාට මොනම පණිවිඩයක්වත් නැහැ උවයි. නැවත නැවතත් නැවත නැවතත් වෙන්න දෙන්න. වෙන්න දෙනකොට ඒක දිහා පුරුදු උනන්දුවෙන් පුරුදු අප්‍රමාදයෙන් බලලා වාතාව ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා බලන්න නැවත නැවත ලියනකොට තමයි තේරෙයි දැන් භාවනාව වැඩෙනවා ධර්මතාවයක් යනවා මට ඒක දිහා අනුන්ගේ එකක් දිහා බලලා ලියනවා වගේ ලියන්න පුරුදු වෙනවා නිසා මේ තාම ගුණ වෙලා නැහැ නමුත් භාවනාව පටන් අරගන්නයි හදන්නේ එහෙම නැත්නම් හිත සතිමත් වෙන්නයි හදන්නේ මේක නැවත නැවතත් මේ විදිහටම කරන්නේ පුළුවන් තරම් මේ විදිහට වාර්තා කරන්න. එතකොට Tamanට ටික දවසක් ඇතුළත පාලනයක් වශී භාවයකට ගන්න පුළුවන් මේ. දැන්ට පේන්න තියෙන නිකන් පාලනයක් නැති වෙලා වගේ. නමුත් බොහොම ඉක්මනට ඔක් පෙළ ගහලා එනවා. දිගටම කරා. අටවන ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට পায়ට දැනෙන ස්වභාවයක් ස්වභාවයන් එකිනෙකට වෙනස්ය. එවිට ඇතිවෙන වේදනාවද එකිනෙකට අඩු වැඩි ස්වභාවයක් ගනී. මෙය පොළවේ තිබෙන රළු ස්වභාවයෙන් වෙනස් වීම හෙවත් අනිත්‍ය ලෙසත් එමගින් ඇතිවෙන වේදනාව දුක ලෙසත් එම නිසා යමක් අනිත්‍ය වන නිසා දුකක් හටගන්න බවද අනිත්‍ය දෙය දුකක් නම් එය මගේ වසඟේ නැති නිසා අනාත්ම ලෙස ගලපා ගත්තාට කමක් නැද්ද එහෙම ගලපන්නෙත් නැතුව දිගට සක්මන් කරනවනේ ඊට වැඩිය හොඳයි. අනවශ්‍ය දේවල් දාලා අවුල් කරන්න යන්න බෑ. හරි වෙන්න පුළුවන් වරදින්න පුළුවන්. නමුත් මම චින්තාමේ. නමුත් දිගට සක්මන් කරන්න එකම විදියට මට්ටම් කරව පොළොවක සක්මන් කරලා බලන්න පීවර දෙකක් සමාන නැහැ. මේ පොළොවේ වැරද්දක්වත්, පයේ වැරද්දක් නෙවෙයි. ඒ හැටි ඒක තමයි බුදුචානන්ස අපිට පෙන්වන්න ඕනේ. ඒක හිත තේරුම් ගන්නකම් සක්මන් කරනවා මිසක් හිතට තේරුම් ගස්සවන්න යන්න එපා. හිතට කියලා දෙන්න යන්න එපා ඒක. කියලා දුන්නොත් ඉදෙන් ඉස්සලාඹ කෑවා වගේ ඇඹුලයි තියෙන්නේ. හොඳට ඕක තේරෙන්න ඇති. සක්මනේ විතරක් නෙවෙයි පරියංකේදිත් එච්චරයි. දෙකක සමානකමක් නැහැ. ඒක වැටහෙනකම් ඒ අනිත්‍යතාවයට ඉඳ තියලා අනිත්‍ය ලක්ෂණය කරනට නමුත් ඒකට මේ අනිත්‍යයි මේක දුකයි මේ නිසා අනාත්මයි කියන දේවල් දාන්න ගියොත් කවදාකවත් ඒක භාවනාව වෙන්නේ නැහැ. ඒක හිතවිලි රටාවක්. එහෙම නැත්නම් චින්තාමේ පැත්තට යනවා. ඒක හරි රසයි. එතකොට වෙන්නේ භාවනා හිත ගැලවෙන. භාවනා ඊටාම නිර්ආංකාර දෙයක් භාවනා කියන්නේ. ඊටාමත්ම අහිංසක දෙයක්. කල්පනා ශක්තිය කියන්නේ පුදුමාකාර ඔලමුල දෙයක්. ඒ කවදාකවත් භාවනාවට ඉඩ තියන්නේ ඍජු අත්දැකීමට ඉඩ තියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඍජු අත්දැකීමට ඉඩ තියලා සතියට ඉඩ තියලා ওই කල්පනා ශක්තිය එන එක නම් එනවා. පොහොර දාන්න එපා. ආහාර දෙන්න එපා. ওই පණිර රිලොන්ට ඉනිමම් බඳින්න එපා. දිගටම සක්මන කරගෙන යන්න පරියන්කේදීත් ඒ වගේ අවස්ථාවට එළඹ සිටින්න උත්සාහ කරන්න කියලා කියනවා. නමවන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා විසින් සක්මන් භාවනාවේදී පාදවල චලනය පිළිබඳවත් පරයන්ක භාවනාවේදී සුසුම් රැල්ල ප්‍රධානව ඇති ශරීර අංගයන් පිළිබඳවත් අවධානය යොමු නොකරමි. එම භාවනාවන්හිදී මා කරනුයේ උඩුසිත එනම් විඥාණය භාවිතා කර යටිසිතෙහි එනම් උපවිඥාණයෙහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමත් උඩුසිත භාවිතා කර යටිසිත සිතට යහපත් සිතුවිලි ඇතුල් කිරීමත් උඩුසිත භාවිතා කරමින් යටිසිතෙහි උපදින ලෝභ, ద్వේෂ, මෝහ ප්‍රධානව ඇති තුන්වැදෑරුම් සිතුවිලි ප්‍රධානව ඇති අකුසල් සහගත සිතුවිලි ඉවත් කිරීමත්ය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අනුගමනය කරන්නා වූ මෙම ක්‍රමයේදී ආනාපාන සතියෙන් බලාපොරොත්තු වන සිතෙහි ඒකාග්‍රතාවය નિરાයාසයෙන්ම ඇතිවන බැවින් විදර්ශනාව වැඩිවීමට අවශ්‍ය කරන මානසික මානසික ශක්තියින් වර්ධනය කර ගැනීමට මෙම ක්‍රමය අනුගමනය කිරීමෙහි මට නොපෙනෙන යම් වරදක් තිබේද පහදා දෙන්න. ඉතින් මේකට නිස්සන් වලට එන්න ඕනේ ඔයගොල්ලෝ ගෙදෙල්ල කරන්න තිබ්බා. මෙහෙදී එන්නේ ඉරියව්වට හිත දාන්න. ඒක උපදේශලත් දෙනවා කමඨාන් සුද්ධ කරනටත් කියනවා බණ කියනටත් කියනවා. ඉතින් ඒ නිසා විඥානේ උපවිඥානේ දෙකේ වැඩේ gedera ඉඳගෙන කරන්න පුළුවන්. මෙහෙට එන්න අවශ්‍යතාවය නැහැ. මෙහි තියෙන්නේ මෙහි උපදේශ පන්තියක් හම්බ වෙනවා. ඉතින් මට අහන්න තියෙන්නේ මේ උපදේශ පන්තිය ඇහුවද ඇහුණාද පිළිගන්නවද කියන එක විතරයි. එනච මේක වැරදි කරන්න ගියොත් මේක උගන්නපු ගුරුවරයා විවේචනය කරුවයි කියලා මට අනවශ්‍ය නඩුවක් එනවා. ඉතින් අපිට කියලා තියෙනවා කාර්ය සභාවේ කට්ටිය ස්වාංශේ කිසියම් කෙනෙකුට මෙහෙ දෙන උපදේශ වලින් පිට හරි වැරදි කියන්න යන්න එපා. එතකොට කොක්කක් වෙනවා. ඇණයක් වෙනවා. න්‍යාර බිලියක් වෙනවා. ඒ නිසා මෙහෙ එනකොට අනිවාර්යයෙන්ම උපස්ථාන තුනක් කරනවා. කමඨාන් වාර්තාවක් අහන්න දෙනවා. නීති පද්ධතියක් දෙනවා සීලයක් දෙනවා. ඉතින් ඒව තේරෙන්නේ නැත්නම් කියන්න කියන එක මම කලින් කියලා පටන් ගත්තේ. නමුත් මේකේ නෑ මේක ගැන අහලා නැහැ. ඇහිලා නැහැ. පිළි අරගෙන නැහැ. ඉතින් ඒකකොට ඉතින් මට හරි අමාරුයි මොනම උපදේශයක්වත් දෙන්න මට ඒකකොට සිද්ධ වෙනවා මගේ ශේෂ්ත්‍රයට දන්න ශේෂ්ත්‍රයට ඔළුව දාලා ඒ කට්ටියත් එක්ක යන්න මේ කෙනාගේ ප්‍රශ්න ගන්න මේ වගේ ප්‍රශ්න දාන්න එපා ප්‍රශ්න සාකච්ඡා දහවන ප්‍රශ්නය ප්‍රශ්නයක් නෙමෙයි ඒක වார்த்தාවක් පින් අනුමೋದනාවක් තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මීතිරිගල නිස්සරණ වනයේ දානාදී පුණ්‍ය කටයුතු වලට සහභාගී වීමි. මේ තරම් කාලයක් ඔබ වහන්සේගේ මහා කම්මට්ටානාචාර්ය අවසරයි පාදාභිනන්දනීය নমස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාවටත් වාග්යක් නොවීම අපගේ අභාග්‍යකි. පළමුවරට මා විසින් ඉදිරිපත් කළ අයදුමට අනුව 176 වන භාවනා වැඩසටහනට තෝරාගත් බව දැනුම් දීමේ ලිපිය ලැබීමෙන් පසු ඊයේ හවස ආරණ්‍ය සේනාසනයට සැපත් වූ මොහොතේ දක්වා ඔබ වහන්සේටත් සියලු ස්වාමින් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කළෙමි. වැඩිපුර යෙද වූයේ සක්මන් භාවනාවටයි. පර්යංක භාවනාව පිළිබඳ නිවැරදිව ප්‍රගුණ කළ යුතු බවට උපදෙස් ලැබෙන සේක්වා. දැනට ගෙවි ඇති වයස් සීමාව අනුව ඔබ වහන්සේගෙන් ලැබෙන හැම අවවාදයක්ම හිස් මුදුනින් පිළිගෙන මේ ගෝර කටුක සංසාරයෙන් අත්මිදීමට මම දෘঢ় දුදතර අදිෂ්ඨාණයෙන් කටයුතු කරමි. ඔබ වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් අත්වේවා. ඒව නිකන් ওই ලව් ලෙටර්ස් ලියනා වගේ වැඩ. අවශ්‍ය නෑ. දැන් අපි ගොඩක් බැඳලා ඉන්නේ. මේ නිකන් ලහුලත කතා ඕනේ මේ ආවට පස්සේ මූලික උපදේශ පන්තිය ලැබුණද ඇහුණද තේරුම් ගත්තද මොනවද මේ ආලවට්ටම් කතා හොඳයි තමයි ඉතින් හොඳයි ඉතින් වෙන මොනව කරන්නේ ඒ නිසා මට තේරෙන්නේ මේ මූලික උපදෙස් ලැබලා තියෙනයි කියලා. ඒ නිසා මම කියනවා මේ ප්‍රශ්න පහකට විතර උත්තරේ වාසේ අද හරියට හරි ආයසරයක් ඒ කට්ටියම තු කණින් ඇදලා අරගෙන උවුර් දෙන්න බා අනික් කට්ටියත් පොඩ්ඩක් වාඩි වෙන්න එකට. වාඩිලා කට්ටියටම ඇහින්න අරින්න. ඒල ඒවත් දෙනාට මම කියනවා කරුණාකර මේ උපදේශ ටික අහන්න. ඒක හැඳ කටයුතු කරන්න එහෙම නැති වුණොත් එහෙම මේ යන්නේ කොහෙද වන්ලේ පොල් ගියේ කත මේ අත කතරගම උනේ අතරමඟ. ඒ නිසා මෙහුලික උපදේශ පන්ති අහලා ඒක ගැළපෙන්නේ නැත්නම් හෝ ඒක තේරෙන්නේ නැත්නම් හෝ ඒක පිළිගන්න බැන්න අපි ඒක සාකච්ඡා කරමු. මේ වටෙන් ගොඩෙන් අවශ්‍ය නැහැ. දැන් අපි 176 වෙනකොට පුදුමාකාර එකලසක් කරන් තියෙනවා. ඒ කියන්නේ පුදුමාකාර විශ්වාසිකින් කතා කරා. මම මේ කියන්නේ ඔක්කොටම මේකමයි ක්‍රමය කියන එක නෙවෙයි. මේ උපදේශය පිළිගන්නවා නම් මූලික කමටහන් පිළිගන්නවා නම් මේ පරිසරයේ දීලා තියෙන මේ දේ ලැබෙ මේව කරගෙන යනවනම් මම දන්නවා ඒක පැහැදිලිවම දවස් හතරේ පහේ පොරොදිනක් වෙනවා කියලා. ඉතී ඉතී මේ යන්න පාරක් තිබේ නම් ඇත හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ කුසේ කියලා ඒක අහනවා ස්වාමීන් වහන්සේ මට පරියන්ක භාවනා කරන පිළිබඳ උපදෙස් ලබා දෙන්න කියලා. ඉතී උපදෙස් වලින් තමයි පටන් අරගන්නේ මේ මූලික කමටහන් පන්තියේ. ඒ නිසා ඒක ලැබල දෙන එක මම හිතනවා ඉල්ලීමට අහුම්කන් දෙන එක වටිනවා කියලා. ඉතී ඒ නිසා ඒ ප්‍රශ්න කරුටත් නැත්නම් ඒ ප්‍රශ්නකාරීටත් කියන්න තියෙන්නේ කට්ටියත් එක්ක ගිහිල්ලා ප්‍රශ්න ලියව බව තේරෙන්නේ නැති වෙන විදිහට තමනුත් අර මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා බලන්න මේක ඇහුනද නැත්නම් ඇහෙනවද තේරුම් ගන්නවද කියලා. එහෙම නැත්නම් ආයෙසරයක් හෙට ලියන්න. එතකොට අපි බලමු ඒකට පිළිමක් කරගන්න පුළුවන් වෙයිද කියලා. අඩු ගානේ මම මේ කියන එක මේ මේ දින හතපස් දිනකට අදාළයි. අර මූලික භාවනා කමඨාන උපදේශ වලට අහුම්කම් දීලා නැහැ. එහෙම නැත්නම් වාජනේ පිරලා තිබිලා තියෙනවා පිටින් වක් කරපු ටික මේක පිට දෝරේ ගිහිල්ලා තියෙනවා. එහෙම වුණොත් අපි හෙට නෙමෙයි අනිද්දා වෙනකොට අර වීඩියෝ පැටි දෙක බලමු. වටියංග භාවනාව සක්මන් භාවනාව පිළිබඳ ඊට ඉස්සෙල්ලා පුරුදු ක්‍රමයට අපි මූලික කමඨාන උපදේශ වලට අහුම්කම් දෙමු. ඒකට මේ පොඩ්ඩක් උදව් කරන්න. අපිට තව තියෙනවා විනාඩි 10ක් විතර වගේ මම මේ කල්තබු ප්‍රශ්න මත හෝ කවුරු හරි කැමති නම් ඒකට හර ප්‍රශ්නට උත්තර බඳින්න එහෙම නැත්නම් සභාවට ප්‍රශ්න ගන්න තියෙනවනම් මේ විනාඩි 10 ඇතුළත මේ කල් ගන්න පුළුවන් අපිට ඊට පස්සේ අපි යනවා සක්මන් භාවනාවට හිටගෙන කතා කරන්න පුළුවන්. මෙතෙන් ඇල්ලේ පොඩ්ඩක් හිටගෙන කතා කරන්න. මේ නැත්තම් මේකත් එක්ක ඒක ඔය කියනවා මේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මෙතෙක් කල් ඔබ වහන්සේ සමග මේ ඔබ වහන්සේගේ වැඩසටහන් වලට ඉදිරිපත් වෙලා හරියට මං භාවනාව කරගෙන යනවා. ස්වාමීන් වහන්සේ කායගත සතිය සෑහෙන කාලයක් කරගෙන යන නිසා ශරීරයේ සෑම තැනම සංවේදී තත්ත්වය ඇති වෙලා ඇති වෙලා දැන් ඒ පෙනීම ඇත්තෙම නැහැ. ශරීරයේ විශාල සුවයක් දැනිලා ඒ කොච්චර පරයන්කේ හිටියත් ඒවා නොදැනීම තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ ඉතින් තද නිදිමත එන නිසා මම ඉක්මනින් සක්මන් භාවනාවට අවතීර්ණ වෙනවා. සක්මන් භාවනාවේදීත් ඇති සංවේදී තත්ත්ව ඇතිවිලා ඒවා නැතිවිලා යනවා. ඒවා දිහා බලා නිදීමේ එතනත් විශාල නිදිමතක් ඇති වෙනවා ඒකෙන් වැටෙන්න යනවා ඒක ඒ වෙලාවට එතනදී හිටගෙන ඉඳලම ඒක නැති කර ගන්නවා ස්වාමීන් වහන්සේ ඉදිරියට කරගෙන යද්දී දෙයක් තියෙනවා නම් ඔබ වහන්සේගෙන් උපදෙසක් ඔය නිදිමත අරමුණු කරගෙන යන්න ලෑස්ති වෙනවයි කියලා නිදිමත එනකොට ඉරියව මාරු කරලා හො කරන්නේ නැතුව පුළුවන් තරම් නිදිමත තුලට නිදිමත හදීගෙන එනකොට සතියෙන් ඒකට මුණ දෙන්න. එහෙමයි. එහෙම නැතුව ඉරියව් මාරු කරුවොත් අපිට වෙන්නේ දිගින් දිගට ප්‍රශ්න කල් දාන. හරි නැත්නම් නිදිමත අරමුණක් කරගන්න. සමහරවිට වැටෙන්න යන නිසා තමයි වැටෙනකොට මම වාඩා ගන්නවා. පය වෙන්න එපා. එච්චර උඩ යන්න නැත්නම් පොළේ වැවිදින්න වැටෙනකොට මොකුත් වෙන්නේ නැහැ. වැටෙන දවසේ ඔන්න තේරෙයි මේ ඇඟ කොච්චර අපි වෘතල් කරනවාද. ප්‍රතිඵල ලැබිලා තියෙන වැටිලා. ඒක හොඳයි. වැටෙනකම හරියට වැටුනොත් ওই වයසේදී අන්තභාගය. මම 20ක් විතර ගන්නත් උනා. නලලලා. හරියට වැටුනොත් අන්තභාග වෙනවා. ඒ නිසා ලෑස්ති වෙලා යන්න සක්මණේ පරියන්කේ තක්මණේ කාර්යාගෙන එනකොට ඔළුව තෝන්තු වෙන ගතියක් එනවා. අනේ තෝන්තු වෙන ගතිය තියෙද්දි නිකන් කඹේ ඇවිදින කෙනෙක් වගේ එහෙම නැත්නම් ධනක් වතුර පිරලා තියෙන එකක් ඇතුළේ ඇවිදින කෙනෙක් වගේ කරන්න ගියේ දවසේ තේරෙයි ඒ ඉරියව්ව නඩත්තු කිරීමෙන් තමයි භාවනා කමඨාන සුසර කිරීමක් සිදු වෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් අර තරුණ වයසේදී ඕකාවට ප්‍රශ්නකට ගන්න එයා දන්නව කොහොම හරි මෙතෙන්දි කරන්න ඕන කියලා. වයසට ගිය කෙනෙකුට උනොත් හිතනවා මේ ඩයබටිස් නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙලා වෙන්න ඇති. එහෙම නැත්නම් සීල කැඩිලා වෙන්න ඇති. ඉතින් එයා අර භාවනාවට දාන්න එක වෙන වෙන දේවල්ට දාන්න. මොකද ඉඳුරංගේ දුර්ලකම ඇවිල්ලා තියෙනවනේ. ඉඳුරංගේ දුර්ලකම එන්නේ ඉස්සලා ආපු කෙනා දන්නවා මේ වෙලාවට එහෙම වෙන්න බෑ. මට නිදිමත වෙන්න බෑනේ. එයා බලන්නේ නිදිමතෙන් නෑ කියන පැත්තේ. දුස්සීලයකට හරි ලෙඩක් තියෙන කෙනෙකුට හරි වයසට ගිය කෙනෙකුට හරි වුණොත් එමේ හිතන මේක ලෙඩේ ප්‍රශ්නයක් කියලා හිමීට ඒකට හේතු කරන ඒකට අර පරිශ්‍රණ කරන්න තියෙන ආසාව නැති වෙනවා. ඉතින් ඒක නිසා ඒත් Taman පුච්චර වයසට ගියත් භාවනා කරගෙන යන්න ඕනේ කියන හැඟීම තියෙනවා නම් මේකට ලෑස්තිලා යනවා කියන එක තමයි ලොකු සංජය අපිට කියලා දුන්නේ. ඒ ලෑස්තිලා යන්නේ ආසාවෙන් කරනවා ස්වාමීන් වහන්සේ භාවනාව නම් කැමැත්තෙන්ම තමයි කරන්නේ. භාවනාව ඉතාලම ආසාවෙන් තමයි කරන්නේ. ඔව් ඒ වුණාට මේ නිතිමත අරමුණු කරනවා කියන පාඩම ඒ කඩයිම ඒක පනින්න ඕන. ඒකට ලෑස්තිලා යන එක තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් මේකත් එක්ක බෑ මෙතෙන් දෙන්න ඕනේ නැත්නම් සද්දේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යද්දී පැය භාගයක් විතර යද්දී මගේ ඕල්මේ නළලේ තද ගතියක් ඇති වෙනවා ඊට පස්සේ මං ඒත් ඒක හැමම කරගෙන යද්දි ඔළුව නිකන් අර බැලුම පොම්බනවා වගේ ප්‍රෙෂර් වෙනවා වගේ නිකන් ভাইබ්‍රේට් වෙනවා වගේ දැනෙනවා. ඒක නම් මම විනාඩි 10කින් 15කින් විතර ඒ කියන්නේ දැන් අලලත් හද වෙලා ඔළුවත් නිකන් ভাইබ්‍රේට් වෙනවා වගේ තද වෙලා නිකන් අර ප්‍රෙෂර් කරනවා වගේ දැනෙති මං ඒත් ඒ සතියෙම ඒ සතිය කඩා ගන්න නැතුව හැමම පරයන්කට යනවා. පරයන්කෙත් වාඩි වෙන්න එහෙම සතියෙන්මයි පරයන්කේ පටන් ගනිද්දි එතකොට මට පිම්බීම හැකිලිම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට දනිමි විදිහට තමයි මෙනෙහි කරන්නේ. දැන් මේ තත්ත්වය ඇති වෙලා මාස 3ක් විතර කියන්නේ ඇස් වලට කඳුළු පිරෙනවා, කටට කෙල වුණනවා, මුළු ඇඟටම දාඩිය ද ඇඟ ගිනියම් වෙලා ඇඟට දාඩිය දාලා දාඩිය වැක්කෙරෙනවා. ඉතින් දැන් මම දවසම සතිය පිහිටවන ලොකු උත්සාහයක් ගන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මම ලොකු උත්සාහයක් ගත්තා නලලේ පවතින තද ගතිය අඩු වෙයි කියලා. මම ඒ දිහාම ફોකස් කරා. මාස 3ක් විතර ගියාට පස්සේ මට තේරුණා අර නලලේ තියෙන තදගතිය ටික ටික අඩු වෙන විදිය. සමහර තැන්වල වැඩි වෙනවා අඩු වෙනවා එක එක එක තැන්වලට පැතිරෙනවා හැමදේම නිරීක්ෂණය කළා. ඊට පස්සේ මම දැක්කා දැන් නලල නිකන් මේ පේන් එක අඩු උනායි මේ තද ගතිය. ඊට පස්සේ කැමරාවකින් බලනවා වගේ අර ලේගමන් කරන හැටි අර නාඩි වැටෙනවා වගේ හැමදේම හරි අපූර්වට පෙනුණා. ඊට පස්සේ මට පුළුවන් අර නළලේ තද ගතිය ඇති වුණත් ඒක අඩු වෙනකම්ම බලන් ඉන්න. හැබැයි අර ඔළුවේ මතුවෙන ගතිය ගොඩක් වෙලාවට රැට නිින්දට යනකම් මේක ඒ විදිහටම තියෙනවා ස්වාමීන් වහන්සේ. මට රැට නිින්දා ගන්නත් බෑ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ නළල ඔළුව ඒ විදිහටම ভাইබ්‍රේට් වෙනවා. ඇත්තටම කියනවා නම් මම දවස් 5යි ගොඩක් වෙලට නිදි නැහැ. සමහර දවසට උත්සාහ කළා ඒකත් භාවනාවක් කරගන්න. ඒ කියන්නේ නිදා ගන්න නැතුව ඉතින් දැන් දින ගැටලුව එතකොට මට නිදා ගන්න අමාරු නිසා පස්සේ පස්සේ මං හවසින් පස්සේ වැඩි භාවනාවට යොමු වෙන්න තිගතියකුත් ආවා. හැබැයි මුලදී මාරු විදිහට උත්සාහ කළා නෑ මොන වුණත් කමක් නෑ. වෙන්නේ මැරෙන එකනේ ඕන එකක් වෙච්ච දෙයක් කියලා දිගටම භාවනාව යෙදුණා. අර දවස් ගණන් නිදි නැතුව ඉන්න ගියාම මං උපදෙස් ගත්තා. එතකොට මට කිව්වා පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා. ඒනට ඒකෙන් සිද්ධ වුණේ අර භාවනාව ටිකක් අඩු වෙදී ගති අඩු වෙනවා. ඊළඟ මේ සක්මනේදී ආයෙ එක පතු වෙනවා. එතකොට ඒක තාම ඒ විදිහමයි. මොකද ස්වාමීන් වහන්සේ මම ඒකට කළ යුත්තේ. භාවනා කරන්න එපා සතිය පිටවන්න. භාවනා කියන වචනේ මිරිකලා අල්ලලා ඒකේ දුක තමයි විඳින්නේ. භාවනා කියන වචනේ අයින් කරන්න සද්ද කෝෂ. සතිය පිටව. ඉසේකක්මක් කියන්නේ සතිය. ඔළුව තද වෙනවා කියන්නේ සතිය. කඳුළු ගලනවා කියන්නේ සතිය. කෙලෙනවා කියන්නේ සතිය. ඔක්කොම සතිය තියෙනකොට වැටෙන දේ. මේක භාවනාවක් කරලා සතියයි දෙකට පටන් අරගත්තොත් අපි හරි කැමති භාවනාවක්. භාවනා කරනවා කියලාම යනන් තියෙන්නේ අත්ති කිලමතාන යෝගය. ඌක පැත්තක දාලා මේ ශරීරයේ සිදුවෙන ක්‍රියාවල බැලුවයි කියලා හෝ නොබැලුවයි කියලා නෑ ශරීරයේ ඇති හොක් තමයි. මේ හම්බෙලා සතියේට හම්බෙලා තියෙන හැම තොරතුරක්ම සතියේට ප්‍රශ්නයක් කරගෙන. සතිය ලැබිච්ච හැම උත්තරයක්ම. ඉතින් ඊට පස්සේ ඒක නැති කරන්න දඟලනවා ඒකුණත් වැඩි කරන්න. ඒ ඔක්කොම වෙන්නේ භාවනා කරන අය. සතිය පිටවන. මෙව වෙනදී ඉතින් වෙනදී දැක්ක වෙනදී දිහා මේ කෝච්චක් කරන් දිහා බැලුවයි කියලා කෝච්චේ නතර වෙන්නේ නෑ. ගඟක් දිහා බලලා හිටිය කියලා ගඟට මොකුත් වෙන්නේ නිසා වෙච්ච දේ බුක් කීපින් තියාගන්න. හරි. භාවනා කරනවා කියන වචනේ සිංහල බෞද්ධයට අජීර්ණ වෙලා දැන් තියෙනවා. භාවනා කරනවා කියන්නේම පිස්සු. භාවනා කරනකොට සතිය පිටවන්න ගියාම ඒකත් භාවනාවක්ද කියලා. ඒක නිකන් හරියට මදි මට්ටමට මදි. ඉතින් සතිය පිටේ මදි. ඊට පස්සේ මිරිකලාලුවට පස්සේ මිරිකලාලු හරි දෙනවනේ ඉතින් මොනවා කරන්නේ? කරන්න දෙන්නේ නැහැ. බුදුජානනාතික දීලා තියෙන පණිවිඩේ තේරෙන්නේ කී දෙනෙකුට පුළුවන් මේක පරාමර්ශණය කරන්න නැතුව සම්මර්ශණය කරන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා දැනගන්න. ඇවිදිනකොට ඇවිදිනවා දැනගන්න. ඒක නිසා ඔය සතිපාසලේ ඒක තහනම් වචනයක් වෙලා භාවනා කියන වචනේ පාවිච්චි කරන තහනම්. ඉඳගෙන සත්‍යමත් වීම, ඇවිදිනකොට සත්‍යමත් වීම, කනකොට සත්‍යමත් වීම, බොනකොට සත්‍යමත් වීම. ඉතින් අපි කියන එක බුද්ධ ආගමත් නෙවෙයි ආගමක් නෙවෙයි. කරන දේ සතියෙන් කරන්නේ. අනේ টොප් එකට පොඩි උන් අල්ලන. භාවනා කරන්න ගිය කට්ටිය මොකද්ද මොකද්දෝ බදාගත්තා වගේ මිරිකගෙන අල්ලගෙන නටනවා දාඩිය දානවා. මට සෝරි කියලා හිතෙනවා. මේ මෙච්චර ජොලි වැඩක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. වලිගය හපාගෙන කනවා වගේ බල්ලාට කැරක් කැරක වලිය අල්ලන්න හදනවා ඒක නෑ ඕකේ. නිකන් හොඳට නැවත නැවතත් සතිය කියන එක අර්ථකථනක් දී ගන්න. සතිය කියන එක කොහොමද තියෙන එකක්. තමන් ඉන්නේ ඉරියව්වට ඉරියව්වට ප්‍රේම කරන්න. ඔළුව කකිනවනම් ඒක දැනගන්න කකින එක දන්නවා. කකින එක හරියට වැරදි වුණත් හරි හරි වැරදි. ඒක දන්නේ කොහොඳ එකක් නේ. මට පිළිකාවක් තියෙනවනම් පිළිකාව දන්නේ කොහොඳ එකක් නේ. පිළිකාව හොඳයි නැත්නම් නරකයි පිළිකාව දන්නේ කොහොඳ නැහැ කියලා වගේ පටලවිල්ල මේ භාවනා කියන වචන ඇතුළත තියෙනවා. ඉතින් හරිම අමාරුයි. ඒක ඒක අයින් කරලා දෙන්න හරිම අමාරුයි. ඉතින් ඒකට කියන දෙන පරාමර්ශය. මේක දුන්න දේ මිරිකලා අල්ලලා. මේක සම්මර්ෂණය කරන්න ඉල සිදුවෙන දේ පොතක් අරගෙන දවසින් දවස වෙන දේ බුක් කීපින් විතරයි අපිට තියෙන්නේ. accounting හෝ chartered accounting අපිට නැහැ. අපි දෙවි chartered account කරන කෙනාට book keep කරන එක විතරයි. ඒක තමන් කියන්නේ කවුද කියලා තේරෙයි. ඒක ලැබෙන හැම එකක්ම උත්තරයක් මිස ප්‍රශ්නයක් වෙන්නේ හොඳයි අපි එනම් මෙතනින් වෙලාව ගන්නවා අපේ සක්මන් භාවනාව සඳහා. අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට. එතකන් අපිට තියෙනවා විනාඩි 50 55කටත් වැඩි පොඩ්ඩක් කාලයක් සක්මන්ට. ඒ මතක් කිරීමත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව නිමාවටපත් වෙනවා. සම්බන්ධ වෙච්ච සීලු දිනාටම තෙරුවන් සරණයි. සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුඛී හොන්තු සුවපත්ත්වා සුවපත්